මෙතන ඉඳලා අපි සාකච්ඡාවට බහින්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැනට ලිඛිත ප්‍රශ්න වලින් අපි පටන් අර ගන්නවා. කෙසේ නමුත් සාකච්ඡාව යන අතරේ කැමති කෙනෙක්ගේ ප්‍රශ්න මතු කරනවා ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊයේ ඉතුරුච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මෙහිදී සිතට තදින්ම දැන සමහර අවස්ථාවලදී පිරිත් කීම සිදු කරනවා මේ වැරද්දයි කරුණා කර ගෞරවයෙන් වටහා දෙන්න සිල්ලා සිටිමි. හිතට තදින්ම දැනෙන සමහර අවස්ථාවලදී මේක මොකද්ද කියලා කාරණාව කියන්නේ නැතුවයි මේ ප්‍රශ්නේ හිතලා තියෙනවා මට තේරෙනවා කියලා නම් මට තේරෙන්නේ නැහැ. මෙහිදී කියන එක මොකද්ද දන්නේ නැහැ. හිතට තදින්ම දැනෙන සමහර අවස්ථාවලදී පිරිත් කීම සිදු කරනවා. මේ වැරද්දයි කරුණාකර ගෞරවයෙන් වටහා දෙන්න සිල්ලා සිටින් පිරිත් කියන්නේ පරිත්‍ත කියන වචනේ පරිත්‍ත කියලා කියන්නේ ආරස්සාව ඒ කියන්නේ බයක් හිතිලා තියෙනවා කියන එකයි කියන්නේ. භාවනා කරගෙන යනකොට බය හිතිලා තියෙන හොඳට භාවනා යනකොට දැන් ආරස්සාව පිරිත් කියන්න පටන් අරගන්නේ මේ ඇත්ත දකින්න වෙනුවට මේ ඇත්ත දකින්නට ඇති වෙන බයට පිරිත් කියන්න පටන් ගන්නවා. පේන ඇහුවත්, කේන්දර බැලුවත්, මේ මොනවා කරුවත් මේ වෙලාවේ සිදුවෙන්න ඉඩ තියෙනවා. නමුත් කරුණා කරලා මම කියන්නේ මේ සිදුවෙන ධර්මයට එළිවෙන්න දෙන්න අරවයි මෙවයි මේක වසාලන්න යන්න එපා. බැරිම නම් පිටික්කුවට කමක් නැහැ. නමුත් පුළුවන්කම තියෙනවා නම් ධර්මයට දිගහැරෙන්න ඉඩ දෙන්න. මම හිතන්නේ මම ගත්තේ පිටික් කියනවා කියන්නේ තනිකර බයට කරන වැඩක්. පිටික් කියන්නේ ආරක්ෂක ධර්ම. ආරක්ෂාව කොහොමද දෙන බය තියෙනවනේ. ඒක තමයි පිටික් කියන්නේ. පිටිත් නරක දෙයක් නෙමෙයි. ඒත් හොඳයි. නමුත් ඊට වැඩිය හොඳයි කෙලිම ධර්මයට ඉඩ දෙන්න අරනවා. ස්වාමීන් වහන්සේ මග්ගාමග්ග ගුණය ගැන සහ එහිදී පුද්ගලයා තුළ සිදුවෙන වෙනස්කම් කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. මේ මාර්ගය සහ අමාර්ගය දෙක පැටලෙනවයි කියලා කියන්නේ අපි අර එදා කතා කරපු විදිහට සම්මසන ඥාන අවස්ථාවේදී ඉස්ලාම් මතාවට යෝගාවචරයට ඇතිවීම පැවතීම නැතිවීම කියන අරමුණේ තුන පැති පැතිකඩ තුන පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් අරගත්තට පස්සේ නිකන් බැලූ දේ විනිවිද දකින්න වගේ තමයි පේන්නේ. ඉස්සර දකින්නේ අපි මතු පිට පිට ඔපේ විතරයි. නමුත් එතෙන් ගියාට පස්සේ කොයි දේ වුණත් විනිවිදිනවා. ඒකට විපස්සනා කියනවා. අපි කියනවා මේ හරහා දකින්නයි කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ හිතවිලි නිතරම තියෙනවා. නමුත් මේ හිතවිලි අස්සෙන් ආනාපාන දැක ගන්න පුළුවන් වෙනවා. හිතවිලි දින ආනාපානේ ඇහෙන තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. හිතවිලි බාධායි පිරිසිදු නැහැ. නමුත් පේනවා. ඒ වගේම ශබ්ද වර්ගයක් ඇහෙනවා. ඒ ශබ්ද අතරේ හරහා ආනාපානෙ තියෙන අවශ්‍ය නැහැ. ඒක බලන්න පුළුවන්. වගේම වේදනා වගේක් නිතරම පණ තියෙන බවට කරදර කරන බවට දැනෙනවා ඒත් අර ගත්ත මූල කර්මස්ථානේ පේනසාර හිතවිලි වේදනා හද විනිවිද දකින්න පුළුවන් ආනාපානේ බලද්දී සමාහලට ආනාපානේ හුස්ම ඉහළ පහළ යන බව පේනවා සමාහලට වදින තැන පේනවා සමහරට ඇතුළීමේ පිටීමේ වෙනස්කම්. ඒකත් දන්නේ මම ආනාපානේ කොයි පැතිකටද ඉන්නේ කියලා. ඇවිල්ලා වදින හුස්ම දිහා බලනවාද? වදින වැදීම බාර ගන්න තැන නාසිකාග්‍රේ වශයෙන් උඩුතල වශයෙන් දකින්නවද? එනතන් එතන දැනෙන දැනීම ඇතුළේ හුස්ම සීතලයි පිටේ හුස්ම සීතල ගුණසමයි කියලා දැනීම බලනවා කියලා ආනාපානෙත් පැතිකඩ තුනක් වෙනවා. එතකොට මේක නිකන් මේ දිගහැරලා පෙන්නවා වගේ මේ පතුරු ගහලා පෙන්නවා වගේ හරහා පේන්න පටන් ගන්නවා. අන්නේ හරහා පේන්න පටන් අර ගන්නකොට කෙනෙකුට නිත්‍ය සංඥාවේ කුමර කුමරි සැපහැනෝ ජීවත් වෙච්ච කෙනෙකුට ජීවිත පිළිබඳ බයක් ඇති මේ මට මොලේ නරක වෙලාද නැත්නම් කවුරු හරි හුණියමක් දීලාද නැත්නම් මොකද්ද මේ වෙන්න හදන්නේ කියලා බැලූ දේ විනිවිද පේනවා. තව සමහරෙකුට ලොකු සතුටක් ඇති වෙනවා මම රහත් වෙලා කියලා. මට නැත්තම් විශේෂ ඥාන පහළ මට දන්න අභිඥා පහළ වෙලයි කියලා ඔය දෙකේදී අර කටු මානසිකත්වයෙන් ගිය කෙනාට හදිසිය දොරවල් දැනෙන ලැබියා වගේම පේන්න පටන් ගත්තට පස්සේ හරි අන්දමන්ද භාවයකටපත් වෙනවා. අන්නේ අන්දමන්ද භාවයේදී මේක මාර්ගයේ මේක නොවේ කියන එක බුද්ධ ඇදහිල්ල වගේ දෙයක් ඉෂ්චිරෝ පිටවගත් ඇදහිල්ලක් නැති කෙනෙකුට සම්පූර්ණ කරකොලත ඇදහිල්ලක් වෙන්නේ. අර ඔක්කොම අවුල් කරලා අඬලා දැම්ම වගේ තත්ත්වයක් එනවා. අන්නේ වෙලාවේදී උදාහරණයක් වශයෙන් කියනවා මොහොතේ යනකොට කුණාටුවක් ආපු වෙලාවේදී නැව බේර ගන්න ඕන. නැව පදින්න යන්න එපා. ඉක්මන් කරන්න යන්න එපා. නැව බේර ගන්න ඕනේ. ඒක ගමන නතර කරලා නැංගුරන් දාලා මේ වුණාට ඉවරනකන් නතර වෙන්න වගේ මෙන්න මේ අවස්ථාවේදී දැඩි අදි taksiරෝට යන්නේ නැතුව අව taksiරෝට යන්නේ නැතුව මේක මාර්ගය මේක අමාර්ගය කියලා දෙක වෙන් කර ගන්නවා කියන එකට මේ වෙලාවේ ගුරුවරයෙක් නැහැ යන්ත්‍ර සූත්‍රයක් නැහැ වෙන උපකරණයක් නැහැ හුදු තමන්ම කරන්න වෙනවා හරියට කෙරුවොත් හරි වැරදිට කෙරුවොත් වැරදි ඒ තරම්ම සත්‍යයට මුහුණ දෙන්න වෙලාවක් එනවා. අන්නේ වෙලාවල් වලට තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව මේ මල් පූජා කරනකොට තියෙන ශ්‍රද්ධාව නෙවෙයි ඊට වඩා බොහෝම ජීවිතේට සම්බන්ධ ශ්‍රද්ධාවක් සම්බන්ධ කරගන්න වෙනවා. ඒ වගේම ධර්මයේ කෙරෙහි ඇති පිහිට ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා පිට මවෙප්පියෙක් නෑ එකම දේ ධර්මයමයි කියලා මේ දේදී මට මොන දේ වුණත් මම මේ ධර්මයේ අදාගෙන යනවා කියන මේ ධර්ම රත්නයේ තියෙන ගුණය ගොජ දාන්න පටන් ගන්නවා. කැපෙන්න කැපි පෙනෙන්නම වෙනවා. වෙනදට වැඩි වෙනසක් ඇති වෙනවා. සංඝයා වහන්සේලා මෙතෙක් ගෙනාවු හැම කෙනෙක්ම මේක අරා ගිහිල්ලා තියෙනවා. අනේ උන්වහන්සේලා හරියටම මේ වෙලාවේදී හරි මාර්ගේ තේරුම් ගත්ත නිසානේ අපිට මේ ධර්මයේ තියෙන්නේ. ඒ සංඝයාත් එක්කනේ අපි වැඩ කරන්නේ කියලා සංඝ රත්නය කෙරෙහි ආර්ය සංඝ රත්නය කෙරෙහි බුදුම සම්බන්ධයක්. මේ වගේම තේරෙනවා මට මෙතෙන් එන්න පුළුවන් උනේ මගේ සීලය නිසා. ඒක තමයි ශක්තිය. ඉතින් මං ඉදිරියට යන්නේ සීල නිසා. ඉතින් සීල කිනවල මරිච්චාමකෝ. වෙන දෙයක් වෙච්චා. මගේ සීලය කැඩලා නැහැනේ. කියලා මේ ත්‍රිවිධ රත්නය සහ සීලය පිළිබඳව වෙනද නැති ගැම්මක් එනවා. ඒ ගැම්ම ආවට පස්සේ තමයි අර සම්පූර්ණ කුණාටුවක් කරනට පස්සේ ඇති වෙන මේ ශාන්ත භාවය වගේ වැස්සකට පස්සේ කෝල්ට පස්සේ ආපු වැස්සයි වැස්සට පස්සේ ආපු ශාන්ත භාවය වගේ ඕන තේරෙන්න පටන් ගන්නවා මේ වගේ අවුලක් ආවොහම දෙවන්නේගේ උපදේශ නොපතා ඇදහිල්ලකුත් නැතුව බයක් උපදවා ගන්නෙත් නැතුව මේක හරහා මහ විශාල සෙනගක් නටන දඟලන තැනක් නැද හරියට පෙට්ට කබල පුරවපු තෙල් කලයක් අරගෙන යනවා එක කඳුලක්වත් හලන්නේ නැතුව මිනිස්සු කොච්චර නටුවක් දඟලුවත් මම හැලෙන්න තෙල් කලේ හලන්නේ නැතුව කිරි කලේ හලන්නේ නැතුව ගිනින කෙනෙක් වගේ මේ පිරිස මැද සමබරව ගෙනිනවා කියන එක තමයි මෙතන මග්ගා මග්ග ඥාන දර්ශනය කියලා කියන්නේ එතෙන්දී පෙන්වන්නේ විදර්ශනා උපක්ලේශ පහල කරනවා ඉතාම අශීරුතාවයකින් ගියාට පස්සේ කවදාකවත් නැති ශ්‍රද්ධාවක් එන්න පටන් අර ගන්නවා. කවදාකවත් නැති අඛණ්ඩ සතියක් ගොජ දාන්න පටන් ගන්නවා. ඒ වගේම සමාධියක්, වීරියක්, දැනුමක්, ඒ වගේම අදිමොක්කයක් නියමතම හරියට තීන්දුව කරන්න පුළුවන් ශක්තිය. ආන්න මෙව්වයිදී රහත් උනා කියලා පටලවා ගන්න යන්නේ නැතුව මේ ලාවට කලාප සම්මස්සනේ සිදු වෙන වෙලාව මේ වෙලාවේදී ඕනකට වැඩි අධිසක් සිදු කරන්න යන්නත් නරකයි. ඕනකට වැඩි සහලව ලබා වෙලා බිම යන්න දාලා දුවන්නත් නරකයි කියලා මැදමාවත තෝරන එක ඒ කලබල වෙලාවක අවුල් කරගන්න නැතුව ගෙනියනවා කියන එක මේ මග්ගා මග්ග ඥාන දර්ශනය කියලා කියනවා. මේක උගා පුලුල් විශයක්. විශේෂයෙන්ම අධික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන තරුණ පිරිස වලට පන්නන්න බැරි තැනක් කියන්නේ. ඒ පිරිස යන්නේ ලැබෙන හැමදේම බදා ගන්න. දැන් හරි කියලා ඒක පාරට කෑ ගහන්න හදනවා ප්‍රකාශ කරන්න හදනවා කරන කරන ප්‍රකාශයෙන් තමයි කොටු වෙනවා, පටු වෙනවා, වරබඳු ගැහුව මාතු ගැහුව වගේ හිර වෙනවා. කිසියම් දෙයක් ප්‍රකාශ නොකර මේ තාම දහසකුත් හීන දකින්න රාත්‍රියක් විතර ඒක රාත්‍රියේ එක හීනකින් එළි වෙන්නේ කොබෙන් දන්නේ. අන්න ඒකට අවශ්‍ය කරන තල තුනකම තමයි මේ මග්ගමග්ග ඥාන දර්ශනයේදී ඉල්ලන්නේ ඒක සිද්ධ වෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන විසුද්ධි හතරක් ඉවර කරලා බල්ලවත්ම විදිහට මේ ඉන්දිය ධර්ම තමන්ගේ ජීවිතේ පෙළ ගැහිලා එනකොට ඒකෙන් අදි탁සේරුවට මේ මමයි මේක මගේයි මේ මගේ ආත්මය කියා ගන්න නැතුව ධර්මතාවයක් විතර බලන තැන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියනවා කොච්චර දුරට කියලා කියනවනම් ඒ බුරුමේ මේ අපිට උගන්වපේ ස්වාමීන් වහන්සේ මතක් කරා බුදුජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් බුදුජාන් වහන්සේ තව කෙනෙකුට කර්මස්ථාන දෙන්න ආරාධනා කරේ රහතන් වහන්සේලාට. චරත වික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන හිත සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය කියලා 60ක් මහරහතන් වහන්සේලාට. නමුත් අපට අදේ අපි කියන්න පුළුවන් තරම් මහරහතන් වහන්සේලා නැහැ. ඒ නිසා මහසිසයඩ පටන් අරගනකොට දේශනා කරන අඩු ගානේ සෝවන් වෙච්ච කෙනෙක්. තව කෙනෙකුට ගිහිලා කියලා දෙනවා නම් එයා පිරිහෙන්නේ නැහැ. හැබැයි කාලේ නාස්ති වීමක් කරනවා. මම ඊට පස්සේ ඒ ශාන්තික ප්‍රධාන ගෝලයක් වගේ තමයි පණ්ඩිත ශාන්ති කිව්වේ අදුම ගානේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ලැබු කෙනෙක්වත් තමයි තව කෙනෙකුට මේක පාර පෙන්නන්න සුදුසු වෙන්නේ. මොකද එයා දන්නවා මේකේ තියෙන traps මේකේ තියෙන බොරුවලවල් ටික දන්නවා. එහෙම නැති කෙනෙක් තව කෙනෙකුට උපදෙස් දෙනවා කියලා කියන්නේ අන්ධ પરම්පරාව. මුල් යන මේනත් අන්ධයා, කන වැලාලනකත් අන්ධයා. ඒක කොහේ යනවද කියලා කියන්න බෑ. ඒක නිසා අද අපිට මේ සාකච්ඡා කරන පරිසරයක් හරි ආවේ අවුරුදු 40ක් විතර මේකට කැප වෙලා වරද්දාගත්ත අපේ මුල් යුගයක් හිටියා මේ අපි දන්න પરම්පරාවේ. ඒ තුලින් අද අපි ඇවිල්ලා ඉන්න එක තැනකට අපිට ධර්මයෙන් දැන් යම් ප්‍රමාණයකට මතුවලා දිනවා. වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ කොටළුවම සෙන්හවරවගත්ත කොටළුව වගේකුත් තියෙනවා. ඒගොල්ලෝ පිරිස නොමගාරිනවා. ඇත්තට නොමගාරින්න කරනා නෙවෙයි. මේක ඉතින් අර කරන්න දෙයක් නැතුව හුඟක් ඉල්ල නිසා කරලා දෙනවා. නමුත් මේකට මෙන්න මෙත පන්නපු කෙනෙක් නම් දන්නවා මේක විහිළු කරන්න පුළුවන් තරක් නෙවෙයි. මේ හොඳ කැපවීමකින් වගවීමකින් ඕනේ මේ වැඩේ කරන්න. මොකද ආධුනිකයා නිතරම නිකන් හොඳටම බොළඳ වයසින් ඉන්න තරුණෙක් තරුණියෙක් වගේ. මේ ඥාන පහළ වෙනකොට පුදුම උඩ දැමිල්ලක් ගොජ දැමිල්ලක් වෙනවා. අන්න ඒකදී මේ කටමැත දොඩවන්නේ නැතුව තලතුණා තාලෙන් එහා පැත්තට යන්න කඩීමක් මායිමක් ඒක විදිහේ මේ පටු පරීක්ෂණයක් තමයි මග්ගමග්ග ඥානය කියන්නේ. ඒක නිසා අඩු ගානේ ඒක හදාගත්තොත් ඉන් ඉදිරියට ලාභෙදී, පාඩුවේදී, යසතේදී, ආයසෙදීදී, දුකදී, සැපේදී වැඩි සැලෙන්නේ නැතුව පිටිසකට නායකත්වයක් දෙන්න. පිටිසකට හදිසි අවුල් පහස තැනකදී මැදගත් තීන්දුවක් ගන්න. වගේ සුදුසුකම් ගුණවත් වෙන්න පටන් ගන්න. ඒ නිසා මේක වෙන කිසිම විශේෂ උගන්වන්නේ නැති තමන්ගේ ජීවිත පරිදුර තියලා කරන කට්ටියට නමුත් සෑහෙන ඔළුව කරකවලා දාන අවස්ථාවක්. නමුත් ඉහාට ගියාට පස්සේ තමයි පටිපදාව කියන එක මොකක්ද කියලා තේරෙන්න පටන් ගන්න. ඊට පස්සේ ඉන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. මග්ගාමග්ග ඥානෙන් පස්සර තමයි මේ තමන් ප්‍රතිපදා මොකක්ද කියලා මේ තමන්ගේම අවබෝධයෙන් එන්න පටන් අරගන්න. ඒක නිසා භාවනා කරගෙන යනකොට මෙතෙන්ට යනකම්ම කාගෙන් හරි කනවැල අල්ලන්න වෙනවා කියන්නේ. මින් ඉදිරියට තියෙනවා නම් හොඳයි. නමුත් මෙතන තමයි කන වැලල්ලන්න අඩුම තරම මෙතෙන් යනකම්වත් කවුරු හරි පාර පෙන්නනවා නම් ගමන ලේසි කියලා කියනවා. හැබැයි එහෙම නැතුව කිසි කෙනෙක්ගේ මාර පෙන්වීමක් නැතුව පණි නැත්තොත් නැතුවා නෙවෙයි. හරියට සංසාර බය තියෙනවා නම් මේ ලාභයට සත්කාරයට කීර්තියට ප්‍රශංසාවට අනු මේ නැලවිල්ලට අඳුරේට යන්නේ නැතුව මම මේ භාවනා කරන්නේ සත්‍ය අවබෝධය සඳහායි කියන පිරිසිදු දර්ශනේ තියෙන කෙනාට මේක ඉච්චට ලොකු අභියෝගයක් නෙවෙයි. අද තියෙන්නේ වෙළඳ ප්‍රචාර ලෝකයක්. ඇඩ්වර්ටයිස්මන්ට් ලෝකයක් තියෙන්නේ. දේ නෙවෙයි යොණ කරන්නේ අඳුරේ තියෙනවනම් බඩු විකුණන්න පුළුවන් ලෝකයක්. අන්න ඒකට භාවනාවක් වැටලා තියෙන නිසා මග්ගමග්ග ඥාන දර්ශන විසඳන පිළිබඳව ප්‍රශ්න අහන එකට ආධාරණයි. නමුත් අපිට මේක එක විනාඩියෙන් පහලින් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කරලා තියෙන වැරදිකම් වල හැටියට සමාජලට මෙතන කියලා සෑහෙන දඬුවම් කරනවා. අහුලක හරි පාර වැදගත් තීන්දුව ගැනීම පිළිබඳව මේ වෙනකොට ලොකු අත්දැකීම් නැති අත්ංග මෙතන සැහැණ කඩීමක් වාටපත් වෙනවා. කර්තෘ ස්වාමීන් වහන්සේ හුස්මේ මුලැමැදාක බලන විට ආයාසයෙන් හුස්ම වේගය අඩු වෙන බවක් දැනේ. හරියටම සක්මනේදී වේගය අඩු වෙනවා වගේ. එහෙම හරිදයි දැනගන්නට වහන්සේගේ අනුකම්පාව පතමි. ආයාසයෙන් හුස්මේ වේගය අඩු වෙන බවක් දැනේ. නමුත් ඒ ආයාසය කියන තැන චේතනාවක් තියෙනවද කියලා බලන එක විතරයි කරන්න ඕනේ. ආයාසයෙන් අඩු කරන්න තමයි අදහසක් කියනවාද චේතනාවක් තියෙනවනම් ඒ වගේ මේ වෙලාවල් වල චේතනා ක්‍රියාත්මක කරන්න තු ස්වභාවයෙන් යන්න යන එක තමයි කරන්න ඕනේ. ඒක ආයාසයෙන් වුණත් ආයාසයෙන් වගේ දැනුණත් අනායාසයෙන් නම් සිද්ධ වෙන්නේ චේතනාවක් නැතුව නම් නරක වරදක් වෙන විදියක් නැහැ. එහෙම තැම්පත් වීම වෙන්නත් පුළුවන් හදිසි ඇවිසීම් වෙන්නත් පුළුවන් ඒ වෙලාවේදී උච්චාවච භාව ඇති වෙන්න පුළුවන් නමුත් චේතනා සම්පූර්ණ සම්බන්ධ කරගත්තොත් මේ ස්පර්ශය ගැන කියන එකයි අපි කතා කරන්නේ පස්ස පංචමක ධර්ම කියලා අභිධර්මයේ උගන්වන තැනක් තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා පස්ස පංචමක ධර්ම ඒකෙදී පළවෙනි වතාවට Tamanට යමක් සිදු වෙනකොට ස්පර්ශය මුල් කරගෙන පස්සෙන් පස්සේ වේදනා පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර පිළිවෙලට යන්නේ. ඒකට චේතනාව ඉස්සර වෙලා ඒ මත දෙවෙනියට පහළ වෙන චිත්ත වේදීදී චේතනා සංඥා පස්ස වේදනා මානසිකාර කියලා යන්නේ. අන්න එහෙම ගියොත් මේ ස්පර්ශය හඳුනා ගැනීම වැඩ පිළිවෙල අවුල් වෙනවා. වෙන දේ දිහා බලන නම් ස්පර්ශය මුල් වෙන්නේ. කරන දේදී චේතනා මුල් වෙන්නේ. මේ භාවනාවේදී ඔතනින් යහට කරන දේවල් නැහැ. සිදුවෙන දේවල් වලටම වෙන්නදලා බලන්න ජීමයි කරන්නේ. ඒක නිසා ආයාසයෙන් කරනවා නම් චේතනාව ඉස්සරහට આવොත් පස්ස වේදනා සංඥා චේතනා වෙනුවට චේතනා සංඥා පස්ස වේදනා මනසිකාර වෙන්න ඉඩ තියෙනවා. එතකොට කරපු දෙයක් බලන්න. කරාගෙන මවාගෙන බලන්නේ ඉතින් රංගපෑමක් එනවා. ඒක නිසා උනාට කමක් නැහැ කරන්න එපා. ආයාස කරලා උස්ස තැම්පත් කරන්න යන්න එපා. තැම්පත් වෙනවා නම් තැම්පත් වෙන බව බාර අරගෙන යන්නේක තමයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කියන්නේ ආයාසයක් නැතුව මේ තැන්පත් වීම සිදුවෙන්නේ ඊට පස්සේ දැනෙන්නේ මේ ඉඳගෙන ඉන්න එතන හැපෙනවා ඔය ඇත්තට මහසි ක්‍රමේදී ඒ වගේ උපක්‍රමයක් කරනවා එල්ලේ දීලා තියෙන ආස්වාද ප්‍රසවාසය බලනකොට ඒක සම්පූර්ණයෙන්ම නොදැනෙන නොදකින්න තැනටපත් වුණාට පස්සේ දැන් මොකද්ද මොකටද එල්ල කරන්නේ කියලා. අපි ජයකණුවක් තියලා මේකට දුවපන් කියලා කියනවනම් ජයකණුව තියෙන තාක්කල් ඉතින් යන්න පුළුවන්. නමුත් ජයකණුව පේන්නේ නැත්තම් අපි කොයි දිහාටද මේක යොදවන්නේ කියලා. එතකොට මේ භවය කියන ඉන්නවා කියලා මැරිලා නැති බව අපි දන්නවා ඒවා. ඉන්නවා කියන්නේ. එනත ඉඳගෙන ඉන්නකොට මේ තියෙන ස්පර්ශය අහුවෙනවා. ඒ නිසා හින්දිනවා හෝ ඉන්නවා කියලා මෙනෙහි කරන්නේ. හැබැයි ඒ දෙකත් නැතුව ඉන්නවා කියන්නේ නැතුව ඉන්නවා කියන්නේ නැතුව ඔළුව තෝන්තු වෙන්නේ නැතුව කෙලින් යන්න පුළුවන් නම් හරි හොඳයි. සැකයක් හෝ මොකද්ද මං එල්ල කරන්නේ කියන ප්‍රශ්නේ ඔළුවට මතුවෙනවනම් ඒ වෙලාවේ කියනවනම් දැනෙනවා දැනෙනවා කියලා මෙනේ කරා. දැනෙන්නේ මොනවද? මම නිින්ද ගිහිල්ලා නැහැ. මට මැරිලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. මම ඉන්න බව දන්නවා. හැබැයි ආනාපානෙ නෙවෙයි. එහෙම නැත්නම් ඉන්නවා ඉන්නවා හිඳිනවා කියන එක මේ ඉඳගෙන ඉන්නකොට දැනෙන ගැටීම හෝ මෙනෙහි කරන්න කියනවා. එතකොට අපි නැවතත් මේ අරමුණක් මේ හිතට භවනා හිතට අරමුණක් කරන් දෙනවා. ඒකේ ඉන්නකොට ආයෙසර ටික වෙලා කරන ආනාපානෙ මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ මොනොත් එimhe ආනාපානෙ සරණ යන්න පුළුවන්. හැබැයි මේ නැති වෙලා යන වෙලාවේදී හිත චකිත කරන්නේ නැත්නම් සැකබුදුවක් නැත්නම් ඉහිම යන්නේ. ඒක හරියට හුලම් වදින්නක් තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ පිටියක් මැද පත්තු කර පහන් දැල්ල නිතරම සැලෙනවනේ. ඒ වගේ අර මේ අරමුණක් නැත්තඳ හිත විවේක තැනකට ගිය ගමන් හැම පැත්තෙම එන දේවල් වලට හිත අර ඉල්ල කරන දේකුත් නැහැ සැලෙන්න ගන්න. ඒ සැලෙන්නේ නැතිව හිත හුලං අදින් නැත්තෙනෙක්පත් වෙන පහන් දලක් මෙහෙම තියාගෙන ඉන්න පුළුවන් නම් අර සැලීම් කොච්චර දේ වුණත් ඒක නිකන් අෂ්ටලෝක ධර්මයේ නොසැලී සිටීමේ පළවෙනි පළවෙනි පාඩම් ටික වෙනවා. මට එල්ලයක් නැහැ නමුත් මම දෙගිඩි එකක් පහල කරගන්නේ මම මේක යනවා මම කෙලින්ම අරගෙන යනවා කියලා පුහුණු කරන්න පුළුවන් හොඳයි දෙකිඩියා වෙනවනම් සැක එනවනම් ඉන්න බව හෝ ඉඳින බව ඉඳගෙන ඉන්නවා හෝ ඉන්න බව මෙනෙහි කරන්න ඒ වෙලාවේදී ආය ආනපන මතුනේ කානපනට යනවා ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන භාවනාව වෙනකොට ආන පිම්බීම හැකිලින් පුරුදු කරන්නේ. මේ භාවනාව නිවැරදිව කළ යුතු ආයුරින් ඒ මගින් විපස්සනාට යොමිට උපදේශ පහදා දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටියි. මම මේ කියන ආස්වාද ප්‍රසවාස දෙක වචන වෙනුවට පිම්බීම හැකිලිම කියන වචන දාන්න ඔච්චර තමයි වෙනස කර කියන්නේ. මොකක්වත් වෙනසක් නැහැ. ආනාපානසා පිම්බීම හැකිලිම කියලා ඕකටත් මේක මෙහෙමයි. පිම්බීම බලන්න පිම්බීම අපිට පේන්නේ පිම්බීම අතුණයි කියලා ගොරෝසුනාට පස්සේ. හොඳට පිම්බීම කීකරු කරලා ඊපස්සේ පිම්බෙන ඇති වෙන හැටි බලන්න යන්න. කොහොමද මේ පිම්බීම මතුවෙන්නේ? ඊට පස්සේ හැකිලිම කොහොමද මතුවෙන්නේ කියලා ආස්වාසේ ප්‍රසවාසයේ මුල බලනවා වගේ පිම්බීමේ මුල බලන්න. හැකිලිමේ මුල බලන්න. අන්න එහෙම දෙක පුහුණු කරාට පස්සේ තමයි මේ පුහුණු කළ මනසෙන් නැත්නම් සතියෙන් සමාධියෙන් මේකේ නැතිවීම දකින්න තැනට යන්න පුළුවන්. නිරෝධය. පිම්බීම හැම පිම්බීමක්ම ගෙවිලා තමයි හැකිලිමක් මතුවන්නේ. හැම හැකිලිමක් ගෙවිලා තමයි පිම්බීමක් මතුවන්නේ. මේ ගෙවීමට අපි කියනවා ක්ෂය වෙනවයි කියලා, නිරුද්ධ වෙනවයි කියලා, වය වෙනවයි කියලා පටිනිස්සග්ගාව මේ කියන හැම වචනෙම කියන්නේ මේකේ නාටකමේ පසුපැත්ත. අවසාන කොටස. නිසා පිම්බීම හැකිලිමේ මුල මැද අග. නැත්නම් පිම්බීමේ මුල මැද අග, හැකිලිමේ මුල මැද අග බලනකොට අග දකින්න තැනට පුරුදු වෙන එක තමයි අපි මේ නිරෝධය දකින්නයි කියලා කියන්නේ අපි මුවහා වෙලා තිබිච්ච එක වැසැංගිලා තිබෙන එක ලීන බහයටපත් වෙච්ච මේ කුළු කුළ කෝල වෙලා හැංගිලා තිබුණ එක මතු කරගන්න ගන්නේ මුල මැද දෙක පුහුණු කරලා ඒ පුහුණුව තුලින් අග දකින්න සැලැස්වීමෙන් තමයි. ඒක පිම්බීම හැකිලිමටත් ආනාපාන කිසිම මූල ධර්මානුකූල වෙනසක් නැහැ. දෙකේම සිදු වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. ගරු ස්වාමීන් වහන්සේ සක්මණේජි මගේ පුද්ගලික අත්දැකීමක් උදේවරුේ ධර්මදේශනා සම්බන්ධ වී ඇතයි වීයි අදහස් කළෙමි. සක්මණේජි පාසේ එසවීමට ක්‍රමක්‍රමයෙන් වන අයුරු ඊටා හොඳින් අත්දැකීමි. පාදයේ ගෙන යාමේද පහසු වෙනා අවධානයෙන් කරමි. අවසාන පියවර වන පාදයේ තැබීම නිතනින්ම වාගේ සිදුවේ. කය සමබර කිරීම අවශ්‍ය නිසා පහසුවක් ගැනීමේ සිට ඉදිරිපත් වීම මෙතනට පූර්ණ සතිය යෙදුවොත් අවදි තුනක් පැහැදිලිව දැකගත හැකියි හිතේ. කරුණාකර මේ පැහැදිලි කර දෙනෙමින් ඉලා සිටිමි. ඇතරම අර මේ පාදේ ඔසවනවා යවනවා තබනවා කියලා කියන්නේ වම කීප එක තුනට කඩලා බලන එක තමයි. ඉතින් ඒකෙදී මේක ක්‍රියා අපි කියන්නේ পায় වම තියනවා කියන එක ක්‍රියාවලියක්. නමුත් හොඳට බලන්න මේ ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක් බව. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි කාටුන් චිත්‍රපටයක পায় ඔසවන යවනිකාවක් බලන්නේ එක තප්පර දෙක තුනක් ඇතුළත බලනවා. නමුත් මේ තත්පර දෙක තුනක් ඇතුළත පෙන්නන්න රූප රාමු අඩු ගානේ 15ක් 20ක් සමාකාර වේගයෙන් කැරකෙන්න ඕනේ. ඒකෝර තමයි ක්‍රමයේ පයවසෝන පේන්නේ. නමුත් අපි මේ රූප රාමු වේගය අඩු කළ කරගොත් අපිට පෙනේවි එකින් එකට එකින් එකට 15 ආකාරයට විනාඩි ඇතුළත විනාඩි භාගය ඇතුළත පයස වෙන හැටි. එතකොට පේනවා මේකෙදී මිනිස්සෙක් පයවසවන්න නෙවෙයි මේ රූපේ පෙන්නලා සුළු වේලාවකින් ඊගාව රූපේ පෙන්නුවට අපිට අපේ හිත මේ දෙක ගලපලා හිමීට ඉස්සෙනා වගේ දකින්න. ඒක නිසා කාටුන් චිත්‍රපටියක් රූප රාමෝ රාමෝ පෙන්වන්න වගේ පය ඔසෝපි එකත් මේ එකින් එකට එකින් එකට එකින් එකට කඩ කඩ කඩ කඩ වේගන යන ගතිය. පේන්න පටන් අර ගන්නකොට එසවීම කියන්නේ ක්‍රියාවලියක්, යැවීම කියන්නේ ක්‍රියාවලියක්, ලැබීම කියන්නේ ක්‍රියාවලියක් කියලා මේ සෑම පුංචි පුංචි ජවනිකාවක් මැදම හිස්තනක් තියෙනවා. ඒ කියනවනම් හරියට චිත්‍රපටයක් බලනකොට ඒක ටීවී එකේ දකින්න අමාරුයි. හැම රූප ජවනිකාවකටම පස්සේ අඳුරු ජවනිකාවක් පෙන්නලා තමයි රූප ජවනිකාවක් වෙන්නේ. ආය අඳුරු ජවනිකාව ෆ්ලෑෂ් කළා තමයි රූප ජවනිකාවක් එන්නේ. අඳුරු ජවනිකාව තුළ තමයි අපි අර දෙක ගැට ගහගන්නේ. මෙතන තිබුණ එකයි මෙතන තියෙක අතර අඳුරේදී මේ ක්‍රමයෙන් ඉස්සෙනා වගේ පේන. අන්නේ අඳුර කවදාකවත් අපි දකින්නේ අපි දකින්නේ රිදී නිතරම සුදු පාටට තියෙනවා වගේ. නමුත් ඒක හුදුවටම දැක ගන්නා සුලෝ බලන හිටියොත් ප්‍රොජෙක්ට් එකේ බැලුවොත් එහෙම ඒක පැහැදිලිව පේනවා 150ක් කාලේ අපි ඉන්නේ අන්ධකාරය 150ක් ආලෝකේ නමුත් අපේ හිත අන්ධකාරය දකින්නේ නැහැ. අන්ධකාරය දැක්කට පස්සේ චිත්‍රපටිය බලා ගන්න බැරි වෙනවා. චිත්‍රපටිය තියෙන රස නැති එතකොට යාන්ත්‍රණේ වැඩ කරන්නේ නැති දකින්න මිසක්ක මේ චිත්‍රපටිය සුඛාන්තයක්ද දුක්ඛාන්තයක්ද කියන సౌందර්ය පැත්තට ගිහිල්ලා යාන්ත්‍රේ පේන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි වම දකුණේ පියවර පියවර වශයෙන් ක්‍රියාවලියක් බවත් එක එක ක්‍රියාවෙන් ක්‍රියාවට කඩ කඩ බැලීම බලනකොට ඔසවන්නේ නැති වෙනවා. එසවීමේ ආස්වාදේ නැති වෙනවා. මේකට කියන්නේ thin slicing of time කියලා. කාලේ අඩුම පුංචි පෙත්‍ර ගහ පෙති ගහන පෙති ගහන පෙති ගහන යන්නේ කියන. පෙති ගහන යනකොට මේ වැඩපිළිවෙල පයක් ඔසවනවා කියන්නේ අසු පිල්ලම් ගන්නවා කියලා කියන්නේ අතක් ඔසවනවා කියලා කියන්නේ ක්‍රියාවලියක් බව තේරුම් ගත්තට පස්සේ පයේස වීමේ අතේස වීමේ හැස්පිල්ලම් ගැහිල්ලේ අතර මහා ලොකු වෙනස්කම් නැහැ. ඒක සිද්ධ වෙන්නේ ඒක යන්ත්‍රානුකූල ක්‍රමයකට මේව අපි උප්පත්තියම ගෙනාව එක. මේක මටයි ටිකක් නෙවෙයි කාගේ සිද්ධ වෙන්නේ ඕදේ තමයි. නමුත් මමයා ගන්න ඕන නම් අපිට හිතන්න වෙනවා මේක මම කළා කියලා. මම කරන දෙයක් මේකේ නෑ. චිත්‍රපටියක ඒ කාටුන් චිත්‍රයක අතෝසවන ක්‍රියාවලිය, පයෝසවන ක්‍රියාවලිය දැක්කොත් මේ පොඩි ඉරිකැලි ටිකක් ඔකේ තියෙනවා. බලනකොට වෙන්නේ සතෙක් වාගේ, මිනිස්සෙක් වාගේ පෙනෙන ඇනිමේෂන් කියලා කියන ඉංග්‍රීසියෙන්. මෙන්න මේ පණ කැවීම, Java කැවීම සිදු වෙන්නේ අතරමැද තියෙන අන්ධකාරයේ බලන්නගේ හිතේ. පෙන්නගෙන පෙන්නන දන්නවා මේ බලන්න හැම කෙනාම මේ ලනුව කන බව. එයාට තමයි අපි අධ්‍යක්ෂක කියලා කියන්නේ. ඔගේ සංස්කරණේ තියෙනවා, ඒ සංඛාර වැඩ කරනවා. අන්න ඒ වගේ වැඩපිළිවෙල කඩ කඩ බලන්න පටන් අරගත්තාට පස්සේ ඒකේ කිසිම මමේ කියලා ගන්න දෙයක්වත්, මගේ කියලා ගන්න දෙයක්වත්, මගේ ආත්මය කියලා ගන්න දෙයක්වත් නැහැ. ඒක නිසා මේ විස්තරය මම හිතනවා මේ සමාන්තරව යනවායි කියලා දේශනාවත් එක්ක ඒ නිසා මේක පුළුවන් තරම් කොටස් වලට කඩ කඩ ක්‍රියාවක් පුළුවන් තරම් කොටස් වලට කඩ කඩ බැලීම තමයි තේරවාදයට අපි කියන්නේ විභජ්‍යවාදය කියලා කියන්නේ ඕකටයි. මිනිස්සු කියලා කියන්නේ දෙතිස් කොටාසයක්. දෙතිස් කොටාස වල තියෙන පටවියාපෝ තේජෝ වායෝ පටවිය ගත්තොත් එහෙම ඒකෙත් ගරු ලහු ලකුණු දෙකක් තියෙනවා කියලා එනේන කොටස කඩ කඩ කඩ කඩ බැලුවොත් අන්තිමට උණුසුම ගතිය තියෙනවා. තද ගතිය තියෙනවා, බර ගතිය තියෙනවා, සැහැල්ලු ගතිය තියෙනවා. ගති මිසක්ක, ස්වභාව මිසක්ක, භාව මිසක්ක කාටවත් අයිති දෙයක් නෙවෙයි. අන්නේ තැනට යනකොට මේ දේ කැඩි කැඩි යන ගතිය, බිඳි බිඳි යන ගතිය තමයි පෙර ලකුණ වෙන්නේ, පෙරමග වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මමගේ කියා දෙයක් නැත්තම් මගේ කර්මයේ තිබේ. මේක ඇත්තට මේ කර්මය කියන එක තමයි අවබෝධ කරගත්තේ නැති කෙනෙක් මම මාගේ කියන කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතන කෙනෙකුට කර්මය මහා කර්මයක් වෙනවා. කොහොමද ඒක නෑ කිව්වට පස්සේ ආ කර්මය බාර ගන්නෙත් නෑ. කර්ම තිබුණා නම් අඟුලිමාල කොච්චර කරදර වෙන්න තිබුණාද? ඒකයි බුදුජානනාංශ කිව්වේ අඟුලිමාලට ගෙනල්ලා කීකරු කරගත්තට පස්සේ හැමදාම පින්ඩ පාත යනකොට ගංගි කොල්ලෙක් ගලකට ගලකින් අඹ ගෙඩියකට ගැහුවත් ගෙවිලා තට්ටෙලුවා. පාත්‍රෙත් කුඩු කරගන්න වෙන්නේ. හැම තැනම තුවාල. ඉතින් ආපුවාම බුදුරජාණන්සේ ළඟ තියාගෙන බලලා තියෙනවා. ඉතින් ලේ පෙරාගෙන සිවුර ගිරාගෙන පාත්‍රය කඩාගෙන වෙන්නේ හැමදාම. ඊට පස්සේ කොළු අඟුලි මාලේ යම් හේකින් ඔබ මෙවුවා නොයිවසා මේ ජීවිතේ මැරුණොත් රහත් නොවි. ඔබ වැටෙන්නේ අසවල් තැනටයි. ආයේ ගොඩ එමක් නැහැ. එසම මේ පුංචි පුංචි දේවල් ටික දැන් ඉවසලා මේ මැරෙන්න ඉස්සෙල්ලා කර්මක්ෂය කරපන්. ආයේ ආයේ ඔකට කොන කියන්න එපා. තිබ්බොත් ඔබටත් බෑ මටත් බෑ. ඒක හොඳට දන්නවා. ඒ නිසා මේ සියල්ල ඉවසගෙන කටයුතු කරන්න කිව්වේ කර්මය අදහන කාලේ ඉන්නා තාක්කල් කර්මය අපිට බලපාන. අපිට පුළුවන් ඒක තැනකින් එහාට ගියාට පස්සේ භංග ඥාණයෙන් එහාට ගියාට පස්සේ කර්මයට උඩින් යන්න පුළුවන්. උඩින් යනකොට කර්ම නීති අපිට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ විශාල මානසික ශක්තියක් චිත්ත ශක්තියක් ආවට පස්සේ කර්ම ශක්තිය වගේ පුංචි දේවල් පහත් බවටපත් වෙනවා. කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මේ සහ කර්මඵලයේ පිළිගන්න පහත්ම සම්මාදිට්ඨිය. ඊට පස්සේ සමත සම්මාදිට්ඨියට ආවට පස්සේ ඒ ලැබෙන ධ්‍යාන ලැබුවාම ඒ වෙලාව කර්මේ බලපෑමක් නැහැ. යුද බිමේදී Tamanට ෂෙල් වෙඩි වලට ගුණ්ඩොලට බයන බංකරයක් ඇතුළට ඉන්න පුළුවන්. බංකරේ හදලා තියෙන්නේ తాවකාලිකව ගිහිල්ලා ඒක ඇතුළේ ඉන්න බල වදින්නේ නැහැ. ඒ වගේ තමයි ධ්‍යානයක් ඇතුළට ගියාට පස්සේ බංකරයක් ඇතුළට ගියා. මොනම කර්මයක්ම බලපාන්නේ. නමුත් එළියට ආපු ගමන් ආය සාදරව බාර ගන්න. විපස්සනාවේදී නැත්නම් සමත ධ්‍යාන සම්මාදිට්ඨිය ඉක්මල විපස්සනා සම්මාදිට්ඨිය ගියාට පස්සේ තේිනවා කර්මය කියන එක ඊළඟන බෙදාගෙන කන එක. ඇදගෙන නාන නෑම. බෙදාගෙන කන කෑම. ඒ නිසා ඕනෙම කෙනෙකුට බුදුරජාණන් ආර්දනා කරලා තිනවා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන බාලන්සපන් තියෙන්න එපා. ඒකෙන් ඒකේ ගැම්ම අරගෙන ඒකෙන් පාස් වෙලා සමත සම්මාදිට්ඨියට යන ධ්‍යාන වලට යන. තමයි රූප ධානය අරූප ධානය. ඒකෙත් නතර වෙන්න එපා. වෙහසක් වෙනවා නම් ඒක බංකරයකට රිංගන්න හැබැයි පුළුවන් තරම් දකින්නේ කියලා මේ කර්ම ඇති වෙන ඇති. කෙලේශ වට, කම්ම වට, විපාක වට. එසකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේක මේක වැඩ කරන්නේ පහත් මානසික තත්ත්වවල තමයි. කර්මේ වැඩ කරන පහස් මානසික තත්ත්වවලදී තමගේ මානසික තත්ත්වය යම් මට්ටමකින් පන්නගත්තට පස්සේ ඒ කර්ම ශක්තිය බලපාන. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ වාහන එලවනකොට මේ වාහන වලට තියෙනවා මාර්ග නීති පද්ධතියක්. ඒ වේගයක් තියෙනවා. නීති ගරුකරු නැත්තම් දඩකොල කියනවා. මොකද ආශාන්තරාවේ යනකොට යන්නේ මාර්ග වලට බාධා වෙන විදිහට 33000 කුඩින් යන්නේ අඩි පැයකට හැතැම්ම 600ක වේගයෙන් යන්නේ. ඒකට මාර්ග නීති බලපාන්නේ. ප්ලේන් එකේ යනකොට බලපෑකි හොඳට පේනවා ට්‍රැෆික් ජෑම් තියෙනවා මිනිස්සු දඟලන නමුත් Taman දන්නවා මම ඉන්නේ දැන් ප්ලේන් එකේ නිසා එයාට මාර්ග නීති බලපාන්නේ. හැබැයි බැස්සොත් බලපන්. ආයි බිමට බැස්සට පස්සේ ගෙදර යන්න ඕනකොට ආයෙ ප්ලේන් එකට බහලා ප්ලේන් එක බලපන්. කාර් එක යනකොට ආයෙ මාර්ග දීසි බලපන්. ඒ වගේ කර්ම ඉහළ මේ විපස්සනා ඉහළ කෙලවරවලදී හොඳට තේරෙනවා උඹට උඹ බලන්නේ මොකද්ද? පේන්නේ මොකද්ද? ඒ අනුව තමයි උඹ තීන්දුව වෙන්නේ කියලා. ඒ නිසා අපිට බුදුරජාණන්සේගේ ආරාධනාව තමයි මේ කර්මේ ප්‍රතිසන්දෙන ලෝකෙන් පොඩ්ඩක් ඉස්සිලා. මේක නැවත ප්‍රතිසන් නොදෙන ආකාරයට කර්මක්ෂය වෙන්න මේ කටයුතු කරන්න කියලා. ඒ නිසා තියෙනවා කියලා කියනවනම් කර්මය තියෙනවා මම එක්ක ඉන්නවා වැඩ කරනවා. මම එක් නෑ කර්මයක් නෑ කියලා කියනවනම් ඒක පිස්සු නැත්තම් රහත් වෙනවා. අංශේ අංශේ වශයෙන් අපි කරන ලද ක්‍රියාවල ශක්තියක් නෙවෙයි. අංශේ වශයෙන් ඒක නැවතත් මතුවනවා ඒ ඉන්ද්‍රිය නිසා ප්‍රකාශයක් වෙ කරන්නේ ඒක හරියට නෑ කර්මය කියලා අනුශය කියලා කියන්නේ අපි දැන් මිනිස්යන්ට මිනිස් හිතක පවතින අනුශය වගේක් තියෙනවා. ඒක වැඩ කරන්න පුළුවන්, පිළියම් කරන්න පුළුවන්, සුද්ධ කරන්න පුළුවන්, මිනිසෙක් නිවන් දකින්න පුළුවන්. නමුත් තිරිසන් ලෝකයේ අනුශයක් තියෙනවා. ඒක මොච්චර කෙනෙක් හොදලා සුද්ධ කරන්න බෑ. പ്രേත ලෝකේ, යක්ෂ ලෝකේ මොන විදියකට කරන්න බෑ. නමුත් මරණයෙන් පස්සේ අපි යන්නේ මනුස්ස ලෝකෙටද, තිරිසන් ලෝකෙටද, പ്രേත ලෝකෙටද කියන එක ඒ මනුස්සයාට සෑහෙන ප්‍රදේශයක් තීන්දුව වෙනවනේ. ඒ නිසා අපි යනවනම් මනුස්ස ලෝකෙට අරගෙන ගියා හෝ ගියා හෝ එතනදී යනකොටම පැකේජ් එක අතර දෙනවා මෙන්න මේක තමයි දැන් ටෙලිෆෝන් එකේ චිප් එක ගන්නකොට පැකේජ් එක දෙනවනේ ඒක තමයි මනුස්සකම ගන්නකොට මේ පැකේජ් එක තියෙනවා ඒකට බලපාන අනුශේ තියෙනවා ඒකත් තීන්දුව වෙන දෙයක් චුතිපරිසංගියේ අපි ගන්නේ චිප් එක අතිරිසන් ලෝකෙට නම් ඒ පැකේජ් එක යන්නේ හැබැයි ඒක කවදාකවත් සුද්ධ කරලා ගන්න බෑ ඒ ඒ ඒ අනුසයත් එක දැනගන්නත් බෑ එහාට යන්නත් බෑ. ප්‍රේත ලෝකේ අපායේ මොනවක් කරන්න බෑ. එනිසා මේකත් මුළු ජීවිතේ පුරා තීන්දුව කරන අවස්ථාවක් නෑ. ජීවිතේ මාරු වෙන වෙලාවේදී පැකේජ් එක ගන්නකොට ඒකත් තීන්දුව කරන්න ඉඩ තියෙනවා. ඒකත් ඇත්තට කියනකොට තීන්දුව කරනකොට තීන්දුව වෙනවා. තමන් කරලා තියෙන කර්මානුව. එනිසා ඒකත් 100%ක්ම ස්ථිර විචල්්‍ය සාධකයක් නෙවෙයි වෙනස් වෙන සුළු සාධකයක්. නමුත් හැම වෙලාවෙම වෙනස් වෙන්නේ නැහැ. මාරු වෙන හැම වෙලාවකදීම අලුත් පැකේජ් එකක් හම්බ වෙනවා. අපි ඒ ක්‍රියා කරන වෙලාවෙදී යම් අපි හිතනවා ප්‍රයිම් දකින්නකොට ඒ ක්ෂණයේම විඥාන වෙනකොට ආ අංශයක් සම්බන්ධ වෙන්නේ සම්බන්ධ වෙන නිසා තමයි මම දැක්කා කියලා කියන්නේ. නැත්තම් කැමරාවක ෆොටෝ එක ගන්නකොට කැමරාව කියනවාද මම දැක්කේ අසභ්‍ය රූපයක් සබ්බේ රූපයක් කියලා මේ යන්ත්‍රවල එකකවත් තියනවාද මේ ඇහෙන දේ හොඳද නරකද ඉංග්‍රීසිද සිංහලද කියලා මේ යන්ත්‍ර කියන්නේ. නමුත් ඒ අර කණේ කරන ක්‍රියාව මේකේ සිද්ධ වෙනවා. ඒ කට්ටිය මම කියාගන්නේ. මේ යන්ත්‍ර මම කියාගන්නේ. ඇසියුම් කරන්නේ. ඒ නිසා ඒ කට්ටියට අනුසයක් තියා මොන සයක්වත් නැහැ. අපි තමයි මේ ඔක්කොම මල්ලේ දාගෙන මේ මමයි ඇහුවේ මේ දැකපු දේ මමයි මේ මා දුටු දේ දැන් පේටන්ටි රෙජිස්ටර් කරගන්න මම අසවල දේ හොයාගත්තයි කියලා ඒක රෙජිස්ටර් කරගන්නවා. සියල්ල දැක්කා වූ සියල්ල දන්නා වූ බුදුහාමුදුර මොනවාක්වත්ම රෙජිස්ටර් කෙරුවේ නැහැ. ත්‍රිපිටකේ ඕන කෙනෙකුට නිකන් ගන්න පුළුවන්. මේකෙන් මේ අන්තු මාත්‍රයක් හොයාගත්ත කට්ටිය මම දැකදී මම හොයාගත්ත දේ කාටවත් අයිති නැහැ කියලා ඒකයි අයිති එක වාර ගන්නවයි කියලා කියන්නේ ඒ ඇදගෙන නාන එක තමයි. ඒක නිසා යම් කිසි කෙනෙක් මම දැක්කා මේ මම ඇහුවා කියනකොටම ඒ ප්‍රකාශය තුලම ආනුෂයට පොහොර වැටෙනවා. එහෙම නැති දැකීමක් නැහැ ලෝකේ. ඒක නිසා මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී විස්තර කරනවා අනින්ජේ ප්‍රතිබද්ධ රූපවලින් කවදාකවත් කර්ම රැස් වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද රූප වලින් තමයි කර්ම රැස් වෙන්නේ. ඒ නිසා අපි දැකපු දේෙන් පමණයි කර්ම රැස් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් කියනවා දැකපු දේ ප්‍රිය කරපු දේෙන් විතරයි කර්ම රැස් වෙන්නේ. ප්‍රේමතෝ ජායති සෝකෝ. අපි යමක් ප්‍රේම කරා නම් එතනින් තමයි දුක ඇවිල්ලා තියෙන්නේ. මනෝ පුබ්බංගම තමයි මේ වැඩේ කරන්නේ. රූප පුබ්බංගම වෙන්නේ නාම රූප ධර්ම පුබ්බංගම වෙන්නේ මනෝ ධර්ම තමයි පුබ්බංගම වෙන්නේ. ඉතින් ඒක නිසා කවමදාකවත් අපි නාහපු නොදැක්ක කිසිම දෙයකින් අපිට අනතුරක්වත් හානියක්වත් දුකක්වත් කර්මවත් විපාකව මොකක්වත් නැහැ. මේ දැකපු දේ ටිකෙන්ම තමයි. ඒකෙමුත් මා දැක්කා කියලා බාරගත්තු ටිකෙන් තමයි අපිට මේ සියලුම දේ ඉන්නේ වෙන විදිහට කියනවා මම ප්‍රේම කළ තැනින් තමයි මට දුක ඇවිල්ලා තියෙන්නේ. යෝග කියනකට කැමති නැහැ කීයත්. ඒකනේ සිංහභාවිකදී සිංහා කියන්නේ ප්‍රේමයෙන් වැදුයේ මේ පුතා නොවේදෝ. ලීතලේ වැදුනට පස්සේ ඊතලේ තුන්වෙනි සැරේට වදිනකොට පස්සේ ඊතලේ අල්ලගෙන කියනවා අනේ මූනේ මං ඉතින් ප්‍රේමයෙන් වැටි ඌට තමයි මට ගහන්න පුළුවන් මොකද ඌට සිංහ බාහුව තියෙනවා සිංහලේ වෙන කාටවත් බෑ ඉතින් අපිට වදින්නේම අපි ප්‍රේමයෙන් හදාගත්ත එකකින් තමයි ඉතියෝක කියනකොට කියනවා අසත් ධර්ම කතා කරනවා ගැළපෙන්නේ නැති දේවල් කියනවා කියන ඒ නිසා එහෙමනම් ඉතින් ප්‍රේම කර කර ඉන්න එකයි කියන්නේ ඔබ තමයි ගැළපෙන්නේ දැන් ওই වයසට යනකොට නම් ගැළපෙනවා නෝ තරණ වයසේදී කිව්වනම් ඕව පස්සේ කියනවනම් හොඳයි ස්වාමීන් වහන්සේ පොණ්ඩේ ටිකක් අහුණාට පස්සේ දැම්ම කියන්න එපයි කියන්නේ. තනිකරම අපිට දුකේ ඉන්නේ ප්‍රමතෝ ජායති සෝකෝ ප්‍රමතෝ ජායති බය. ප්‍රමතෝ විපමුත්තස කුතෝ සෝකෝ කුතෝ බය. මේ ප්‍රේමයෙන්මයි තමයි මේ තේරෙම එන්නේ නැත්නම් ඉල්ලගෙන කන්නේ. ඇදගෙන නාන්නේ. ඉතින් හැබැයි ඒ ඒ ඒ කෙනාට ඒක ඉල්ලගෙන ගන්න අයිතියක් තියෙනවා. ඒකට තමයි මානව අයිතිවාසිකම් කියන්නේ. මට දකින්න මගේ හීන. මොකක්ද දකින්න මට මතක් වෙන්නේ. ඊට අරින්න මට දකින්න මගේ හීන. ඒක මානව අයිතිවාසිකම්. ඕන කෙනෙකුට ඕන හීනයක් දැකලා ඒක තලු මර මර ඕන දෙයක් කන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කියන ඔබ ඉන්නේ හීනෙක. ඔය කන්නේ කොළ කුණු කෙල. ඒ කැම නෙවෙයි. හීනෙන් දකින්න දේ කනවා කියලා ධර්මරන්නේ තමන්ගේම කුණු කෙල ටිකට. අනේ ඔයිට වෙදී නරක දවදි වෙන එක කියලා. නමුත් ඒක කියන්න පුළුවන් මේ වගේ පිරිසකට විතරයි පොදු පිරිසකට කියවනම් ඒක අපි විශාල සමාජ ධර්මයකට උල්ලංඝනය කිරීමක් කරනවා. නමුත් අපි දන්නවා ප්‍රේමතෝ ජාති ශෝකෝ කියන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි අපි කියපු දෙයක් නෙමෙයි සරුවත්තරහන්සේ ඒක තහවුරු විදිහටම කියලා කියනවා අපිට බාරගත්තේ නැතත් පිළිගන්න වෙලා කියනවා අපිට කරන්න තියෙන්නේ මේ කාඩ් එකේ මේ කොලේ පෙන්නන එක විතරයි කිසිම කෙනෙක් අපිට කරදරයක් දීලා නැහැ කිසිම කෙනෙක් අපිට සතක් දීලත් නැහැ කරදරයක් හෝ දුකක් අපිට වෙලා තියෙනවා නම් Tamanmai. ඒක ඔය මේ චීන ප්‍රසිද්ධ ප්‍රකාශක බාටපත් වුණා ඔය මාව සේතුන් නැතුණාට පස්සේ හතර දිනාගේ කල්ලි කියලා මාව සේතුන් දින ඕන මහත්තයා ඒකතු වෙලා රට පෙරලන්න ගියා. පෙරලන වෙලාවේ ඇත්තටම ගන්න පුළුවන් තරමක් තිබුණා. ඒකෝට මේ මාව සේතුන්ගේ ඔක්කොම ලැබුවා මේ මාව සේතුන්ගේ ශක්තිය නිසායි මේ මාව සේතුන්ගේ බිරිය මේ රට කලඹන්න හදන කියලා කිව්වා. කිසි කෙනෙක් නිසා කිසි කෙනෙක් බබලන්නේත් නැහැ. කිසි කෙනෙක් නිසා කිසි කෙනෙක් නින්දාටපත් වෙන්නේ නැහැ. මම ගත්තේ මගේ ශක්තිය. මම සේතුන්ගේ කෙනෙක්. එනිසා අපි අද යමක් විඳිනවා නම් විඳින්නේ ඔය කියන මමයා නිසාම තමයි. ඒක කර්මය කියලා මමෙක් ඉන්නවා කියලා බාරගත්තොත් ඒ සේරම උපන් සාතික කියන්නේ. නමුත් වර්තමාන චිත්තක්ෂණ වන කිසිම තැනක මමයා කියනක මතක් වෙනවා කියන්නේ. මතක් වුණා නම් වර්තමාන චිත්තක්ෂණේ නෙවෙයි. වර්තමාන චිත්තක්ෂණේ කියනවා මමෙක් නැහැ. ඒ නිසා බොහෝම කෙටියෙන් ලේසියට යන්න පුළුවන් මමයා නැති තැනට ඒකට කර්මය වැඩ කරන්නේ නැහැ. කර්ම වැඩ කරනවා කියලා කියන්නේ ආනාපානෙ හිත තියානකොට ශබ්ද ඇහෙනවා කියලා එකයි. මේ ශබ්ද වල අන්තර්ගතය අපිට බල බලපාන්නේ නැහැ. ආනාපානෙ කරනකොට අපිට වේදනාවක් දැනෙනවා. ඒ වේදනාවල දුකක් සැපක් දැනෙන්නේ නැහැ. ආනාපාන කර කර ඉන්නකොට අපිට හිතවිලි නගිනවා. ඒ හිතවිලි වල රාග දෝෂ නැහැ. ඒව නිකන් ඇල්මැරිලා. අන්න වගේ කර්මය අපකර ආවට ඒක පුස්සක් බවටපත් වෙනවා වර්තමානයේ හිත පවත්නවා. ඉතින් ඒක කරන්න බුණා එකම සතා මනුෂයා විතරයි. නමුත් අපි දන්නවා කොච්චර අමාරුද කඹයක් ගින්න වගේ ඔක්කොම වැඩ අතහැරලා විලවල ආනාපාන හිත තිබ්බත් කොච්චර සුළු වෙලාවද ආනාපාන හිතින්. ඉතින් එහෙමනම් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් එහෙම නැත්නම් වෙන කෙනෙක් කොහොම බේරෙන්නේ මේ කියලා. ඒක ඒක ඒක ආනාපානෙට රාගේ එනවා කියන එක වගේ එකක් තමයි ආනාපානයේ මුල් කරගෙන අපි මධ්‍යම ප්‍රතිපදාව මතු කරගත්තට පස්සේ මධ්‍යම ප්‍රතිපදාව මගේ මධ්‍යම ප්‍රතිපදාව මමයි උපයාගත්තේ මේක තමයි මගේ ආත්මය කියලා විදිහේ පොඩි රැවටිල්ලක් එන්න පුළුවන් ආනාපානේ අපි ආනාපානේ කියන්නේ අපි දැන් මේ වාහනයක් එරිලා කියනවා කියලා හිතමුකෝ වාහනේ ඉරලා තියෙනවා නම් අපි ඒක වාංගු කරලා ගන්නවා නම් අපි එතන පිවට් එකක් ගන්න එපා. වාංගු කරන්න මෙතන මේ ගලක් තියන්න එපා. ඒ ගලට හේතු කරලා නෙමෙයි උස්සන්නේ. ආනපන යන්නේ වගේ ඒකට මොකක්ද කියන්නේ අපි සිංහලෙන්. වාංගු කරන්න ගන්න ගල. ඒක ස්ථිරතාවව තියෙන්න ඕනේ. ඒක හෙල්ලුනොත් ඒක එරෙන දෙයක් නම් වාංගු කරන්න බෑ. අපි ඒකෙන් කෙරුවට පස්සේ අපිට ලොකු ශක්තිය බලය සද්ද මේ හයියක් නෑ යකෝ මේ ගල නිසා දිග පොටුවක් ගත්තාම කාර් එක උනත් උස්සන්න පුළුවන්. හැබැයි එතකොට ගල හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. ඊට පස්සේ අපි ඒ ගලකට වාංගු කරලා විශාල බර ඔරුවට උස්සනවා වගේ සංසාරේ මෝහ පටල තේරම කපලා ආනාපානෙ ගන්නකොට අපිට ආනාපානට ඇති වෙන ආශාව තමයි ආචාන් බ්‍රහ්ම කියලා කියන්නේ beautiful breathing කියලා. ආස්වාසේ ආස්වාදයක් වෙන වෙලාවක් එනවා. නමුත් අවාසනාවට වගේ ආස්වාදයේ ප්‍රසවාදයේ ඉන්න කියලා නෙවෙයි යන්නේ. ආශාස ප්‍රසවාසයේ දීලා ඉන්න ප්‍රසවාසයේ ආශාසයේ දීලා යනවා. ඒ නිසා අපි අල්ලන්න හැදුවට ඒක අහුවෙන්නේ නැහැ. නමුත් මේ ආනාපානයේ මුල් කරගෙන මට මේ දේවල් වලින් වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන් මැදමාවත හොයාගත්තා කියලා ඒ මැදමාවත හොයාගැනීම පිළිබඳ නම්බුවක් හිතේ ඇති වෙන්න පුළුවන්. ඒකට ආශාවක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් මාන්නයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒක නොකරන කෙනාට තමයි මහා පුරුෂයයි කියලා බුදුහාමර කියන්නේ. මැදමාවතත් අමාරුයි. ඒ හොයාගත්තත් ඒකවත් සාක්කු වේදාගන්නේ ඒකවත් මමේ කියාගන්නේ මගේ කියාගන්නේ. ඒ කියන්නේ ඒක මමේ කියාගන්න පුළුවන්. ඒක තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියදී අල්ලගන්නේ. ඒකවත් මේක මේ ටූල් එකක් විතරයි. එහෙම නැත්නම් මේ උපකරණයක් විතරයි. මේ නෙවෙයි නිවන. මේක බදාගත්තොත් නිවන නැති වෙනවා. කියලා ඒකත් අතහරින්න පුළුවන්කම තමයි මේ සූත්‍රයේදී ගොඩාක් අවධාරණය කරන්නේ. මේ ඉදිරිපත් කරපු ප්‍රශ්න ඔක්කොම ගත්තද කියලා මට හැකියාවක් තියෙනවා. කවුරු හරි ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට උත්තර නොදී අතහැරියා නම් කරුණාකරලා මතක් කරගන්න. ස්වාමීන් වහන්සේ ස්පර්ශයට පස්සේ කියනවා. පස්සේ කියනවා. ඈ? පස්සේ. පස්සේ. ඔව් පස්සේ කියලා කියන්නේ දකින්නා දකින්නී කියන අදහස. පස්සෝ කියලා කියනවා දකින්නට පස්සී කියලා මම හිතන්නේ දකින්නී. ඒකෙන් ඇති කුරුදන්ත පදයක් තමයි මෙහෙම මෙහෙම එකක් තියෙනවා වප්ප ස්වාමීන් වහන්සේ නිවන් දැකලා උන්වහන්සේ පින්වම් පාන වේලාවේදී උන්වහන්සේ උදාන ගාතාවක් දේශනා කළා තියෙනවා පස්සති පස්සෝ පස්සන්තං අපස්සන්තෝව පස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝච නපස්සති උන්වහන්සේ කියනවා පස්සති පස්සෝ පස්සන්තං පස්සෝ කියලා කියන්නේ දකින්නා ඇසත්තා පස්සන්තං අනින් දකින්නන්ව දකි. ඇත්තිනෙමනේ අනික ඇත්තින මිනිස්සු දකින්න. අපස්සන්තෝ පස්සේ තියාට අන්ධයොත් පේන්නේ. හරියට පේන්නේ නැහැ කියලාත් පේන්නේ. අපස්සන්තෝ නොපස්සන්තෝ. දැක්සත් මිනිහට මොනවත් පේන්නේ මිනිහට අනික් මිනිහට ඇහැදිනවා කියලාත් පේන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ ළඟට සරුවචනාංශේ වඩිනකොට උන්වහන්සේට ධම්මචක්ෂුෂය ඇරලා තිබුණේ නැහැ. සර්වඥාන්සේගේ ධම්මචක්ෂුසේ අරගෙන. නමුත් මේගොල්ලෝ බුදුහාමුදුරන්ට කිව්වේ ඔය අපෙන් උදව් ගන්න එනවා. කුමාරසප ලබන්න බලන්න අපිව ගණන් ගන්න නැහැ කියලා බුදුහාමුදුරන්ගේ ඇරලා තියෙන හැවත් දැක ගන්න බැරිනේ Tamange ඇහැරලා තිබුණ නැති නිසා. Tamange ඇහැරියට පස්සේ තමයි දැනගත්තේ ඇසැකියාතිකුත් ලෝකේ ඉන්නව නැති જાතිකුත් ලෝකේ ඉන්නවා කියලා ඒකවත් දැකගන්න ඉස්සර තමන්ගේ අත්දැක අරගන්න ඕනේ කියලා ඒක බොහෝමත්ම මේ ප්‍රේමණීය බොහෝම ගරු කටයුතු ගාතාවක් කියලා තියෙන බුරුමේ හැම භාවනා මධ්‍යස්ථෙම ගහලා තිනවා ඇස්සැත්තෝ ඇස්සැත්තෝ දකිත් ඇස් නැත්තෝ දකිත් ඇස් නැත්තෝ නොදකිත් ඇස්සැත්තෝවත් නොදනිත් Tamanට උදව් කරන්නේ නැහැ ඇත්තටම මිනිහත් අන්ධයාට තේරෙන්නේ නැහැ එසා එතන කියනවා පස්සෝ කියන වචනේ පස්සෝ කියලා කියන්නේ ඇස්සැත්තා දකින්නා කියන අදහස විපස්සක කියලා කියන්නේ විශේෂ දර්ශනය ඇති කෙනා මේ විපස්සනා දර්ශනය ඇති කෙනා විපස්සී කියලා බුදුරජාන් වහන්සේට කියන්නේ විපස්සී සිකි ඒ විපස්සනාවෙන් ආපු කුදන්ත පදයක් තමයි. සම්මා සුඛ දෙවියන දුක්ඛ දෙවියන දෙවියන කියන්නේ අදුක්ඛම සුඛය කියන්නේ. ගෙවියන කේ දෙක දෙහා පිළිබඳ උපේක්ෂාව බලන්න පුළුවන් කෙනාට නම් ඒක අදුක්ඛම සුඛයක් කරගති. ගෙවියන දුක කියලා කියන්නේ සැපක් කියන මට්ටමේ ගෙවියන සැප කියලා කියන දුකක් කියන මට්ටමේ රාගානුසයට දෝසාසනට ලක් වෙච්ච කෙනාට අදුක්කම සුඛයක් ආශ්‍රය කරන්න වරන්නේ දැකපු කෙනාට නම් පේනවා සැප කියන එක සැපක් වශයෙන් දන්නවනම් ඒකත් අදුක්කම සුඛයක් තමයි. දුක දුක වශයෙන් දන්නවනම් ඒකත් අදුක්කම සුඛයක් තමයි. ඒකට තමයි කහාගවත් කොක්කට අහුවෙලා නැහැ. නූල් සූත්‍රයකට අහුවෙලා නැහැ. සැප සැප වශයෙන් දන්නවනම් ඒකට උදම්මනක් නැහැ. දුක දුකක් වශයෙන් දන්නව පශ්චාත්තාප වෙන්නේ නැහැ. මොකද දැනීම සියල්ලටම වැඩිය ප්‍රකටම ප්‍රබලම සැප. සැප සැප වශයෙන් දන්නවා දුක දුක වශයෙන් දන්නවා. එතකොට ඒක ඔය ඇල්මැරිලා ඉන්නේ. ඊෂ මැරිලා යන්නේ. සැප සැපක් වශයෙන් දැක්කේ නැතුව දුක දුකක් වශයෙන් දැක්කේ නැතුව පෙළෙනකොට තමයි ඒක ගොජ්ජ ධම ධම ගොජ්ජ ධම තමයි. ඒක නිසා සැප දුක වශයෙන් දැක්කට පස්සේ සැප දුක ඉන්නේ නැතුව නෙවෙයි නමුත් හැම එන එකක්ම ඇල්මැරිලා හැම එකක්ම විෂ කපල තමයි රහතන් වහන්සේලා ළඟට අවබෝධ කරපු අය ළඟට එන්නේ. ඒකට ඒගොල්ලෝ සැලෙන්නේ නැත්තේ. මොකද ඒගොල්ල සැප සැපේ ප්‍රමාණ කිරීම දන්නවා දුක දුකේ ප්‍රමාණ කිරීම දන්නවා ඊට පස්සේ ඒ බොහෝ දුරට අදුක්කම සුඛයක් වඩටපත් වෙනවා. ගිවියන වෙලාවෙ නෙවෙයි මතුවෙන වෙලාවකට වෙන්න පුළුවන්. මතුවෙන වෙලාවේ පවතින වෙලාවේ නැති වෙන වෙලාවේ කොයි එකේදී මේ තමන්ගේ අතේ යටතේ තියෙන ඒව වශයේ පවතින්නේ වශයේ වශයේ පවතින්නේ වශී කරගෙන තියෙන නිසා ඒකට බෑ අපිව වශී කරගන්න. Thank you. සාකච්ඡා කරනවා. ඒක තමයි බලන්න වේදනාවක් හරි හක්මයක් හරි අපේ ගැනීමක් කරනවා දැනෙන දේ මුලමඳාක බලන්න. නැති තැනකින් වේදනාව මතුවෙච්ච ඇති ආයත් වේදනාව නැති තැනට ගිවිලා යන හැටි. ගම් පිළිහිදු අතුරක් තියෙනවකට ගලක් දාන්න. දාන්න ප්‍රොක් ගල දාන්න ඉස්සෙල්ලා වතුර බොහොම නිහඬයි. කලින් පස්සේ කැම්ලිලා ගිහලා ආයෙ වතුර නිහඬතාවයට යනවනම් ලොකු හානියක් වෙලා නැහැ. ඒක උනේ නැත්තම් වතුරේ තියෙන මේ නිහඬතාව පේන්නේ නැහැ අපට. ඒ වගේ ඒ වෙලාවට මතුවෙන හැම බුබුලක්ම වේදනා බුබුලක්, ශබ්ද බුබුලක්, හිතවිලි බුබුලක් ඔක්කොම අර නිහඬභාවය පොඩ්ඩක් කම්පණය කරලා හැබැයි ඒගොල්ලන්ට බෑ දිගට කරගෙන යන්න. එයා ගිය ගමන් ආයෙ වතුරේ ස්වභාවය තමයි ආයෙ තැම්පත් වෙන්නේ. ආන්නේ ස්වභාවය දකින්න උට එnde ඉස්සෙල්ලත් වේදනාව එන්නේ ඉස්සෙල්ලා වේදනාවට පස්සේ තියෙන නිශ්චල භාවය නම් වේදනාව වශී වෙලා තියෙනවා. පස්සේ හිත වතුර කම්පන නොවුනත් හිතේ තකේ හිතේ අපි කියන පශ්චාත්තාපේ දෝමනසෙ තියෙනවනම් ඒ වේදනාවේ හානියක් කරලා තියෙනවා. අර තිබිච්ච සනසුම ආයේ එනවනම් අපි කියනවා සත්‍යමත් ඉන්නවා අරමුණක් ඇවිල්ලා සතිය කඩ. කඩලලේ අරමුණෙන් කරන්නට කඩලා ගියාට පස්සේ සතිය නැවතත් කැඩිච්ච සතිය ආය සතිය පිහිටවන. ඒකෝනේ කැඩෙන්න ඉස්සෙල්ලත් තිබුණේ සතිය ගන්නවට පස්සේ තියෙන සතිය නම් ඒ නිසා වචනයක් දෙපැත්තෙන් වරහණක් දාලා වචනයකට ඇතුල් කරා වගේ ඒ කැල නැති වුණත් රචනේ දුවනෝනේ. වරහන් ඇතුලේ තියෙන කැල නැති වුණත් රචනේ දුවනවා. ඒ වගේ ඒ වේදනාවෙන් හානියක් වෙලා නැහැ. ඒ සද්දෙන් හානියක් වෙලා නැහැ. ඒ හිතවිල්ලෙන් හානියක් වෙලා නැහැ. මොකද කලිමුත් විල තියෙන සතිය, පස්සේ තියෙන සතිය ඒවා යෝගාවචර දානවා. ඔය එහෙමනම් අල්ටත් වැඩි හොඳයි. එතකොට එන වේදනාවේ පෞද්ගලික ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ, භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ ඔක්කොම අල්ලගන්න. මේ වේදනාව දුක් වේදනාවක්, මේ වේදනාව කපනා වගේ, පුච්චනා වගේ, අනිනා වගේ, මිරිකනා වගේ එක තැනකද, පදාසයකද ඇවිදිනවද නම් ඔක්කොම දැක ගන්න පුළුවන්. එතකොට වේදනාව කියලා කියන්නේ නිකන් තොරණක් දිහා බලනද, තොරණේ ලයිට් වැඩ කරන දිහා බලනවා. ඒ වගේම දැක් ගන්න පුළුවන් සද්දයක් ආවනම් ඒ සද්ද ස්ත්‍රී සද්දද පුරුෂ සද්දද එන එකද යන එකද කියලා ඔක්කොම දැනගත්තට පස්සේ ඒක අපේ වශයටපත් වෙනවා මිසක් අපි ඒකේ හානියට ඒකේ හිරිහැරයට ලක් වෙන්නේ නැහැ. හිතවිල්ලත් එච්චරයි. ඒක නිසා අපි දන්න දේ නොදන්න දේට වැඩිය කීකරුවක්. දන්න යකා හොඳයි නොදන්න යකාට කියලා සාමාන්‍යව ප්‍රෝබබ් එකක් තියෙනවා. අහලා තියෙනවද නැහැ. ආ ඕක තමයි යෝගය. දන්නකම විතරයි යකා වුණත් දන්නවනම් හොඳයි. නොදන්න යකාට වැඩි නිසා නොදන්නා වුණත් තමන්ගේ දරුවා වුණත් කවුරු වුණත් නොදන්නවනම් කොයි වෙලාවෙ යකා වෙනවද? නිසා දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩි මොකද දැනීමේ අවිද්‍යාවේ තියෙන භයානකම දැනීමේ තියෙන වටිනාකමත් කෙලස් නිකලස් ભેදයක් නැහැ. කොයි දේ වුණත් අපිට ඕනේ සත්‍ය ආලෝකයට සිද්ධ වෙනවනම් අපි පරිස්සම්. කියන්නේ ආරක්ක පච්චපට්ඨාන කියලා කියන සතිය කියනවනේ හැම වෙලාවෙම මේ සතිය ආරක්ෂාවක් සලසනවා. ඒක තමයි ওই පිරිත් කියන ආරක්ෂාවට වැඩිය සතියෙන් එනකොට හම්බෙන ආරක්ෂාව ධම්මෝ හවේ රක්කති කියලා කියන්නේ ඒකට. ඒකට ආය යදින්න ඕනේ නැහැ. ඉල්ලන දෙයක් නෑ. ඒක ඒ සහජයෙන්ම ලැබෙන දේ නිසා නිතරම සත්‍යමත් ඉන්න එකනට ඒ අනෙකුත් සාන්ති කර්ම පිරිච්චිය මං අනම්මන ඕන වෙන්නේ නෑ. ඕන වෙන්නේ නැත්තේ එයා ඉන්නේ සතියේ. ඒකට වැඩි ආය වෙන ආරක්ෂාවක් කරන්න දෙයක් නැහැ. මේ පපුවේ බුදුහාමුදුරුවෝ ඉන්නේ. ආයෙත් පස්සේ ආයෙ වෙන දේවල් ඕන කරන්නේ පපු මණ්ඩලේ හෘද වස්තුවේ නිතරම දේවාලයක් හදාගෙන වගේ දේවාල නෙවෙයි බුදුගයක් හදාන වගේ තියෙන්නේ. එම නැති වෙන්න නැති වෙන්න තමයි ওই පිරිත්වල නෝ සූත්‍රවල ඔක්කොම වැඩ තියෙන්නේ. හොඳයි එහෙමනම් ඊට පස්සේ වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අදට ධර්ම සාකච්ඡාව නතර කරමු කියලා මම යෝජනා කරනවා. සුඛී හෝතු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං විද්‍යෝති සුඛී